එතකොට පංචක පංච කියන වචනේ තේරුම පහ. එහෙමනම් දැන් අපි හැමෝම දන්නවා මේ සූත්‍ර දේශනාවේ තිබෙන්නේ ධර්මකාරණා පහයි. ඒකයි පංචක නිපාතයට අයිති වෙන්නේ. පංචක නිපාතේ කොටස් කිහිපයක්. එහෙම නැත්නම් අපි කොටස් හඳුන්වනවා වර්ග කියන වචනේ. දැන් ධම්මපදයේ වගේ පොතක් අරගෙන බැලුවාම යමක වර්ගය, අප්‍රමාද වර්ගය, චිත්ත වර්ගය, ඒ වගේ මේ පංචක නිපාතයේ වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතර එක වර්ගයක් තමයි අක්කෝසක වර්ගය. අක්කෝසක වර්ගය. අක්කෝසක වර්ගයට අයිති සූත්‍ර දේශනා දෙකක් තිබෙනවා බොහෝ බොහෝ දුරට සමාන නමකින්. පොඩි වෙනසක් විතරයි තියෙන්නේ. මේ ධර්ම දේශනාව සඳහා මම ওই සූත්‍ර දේශනා දෙකම තෝරගත්තා. මොකද එකම කාරණාවක් සම්බන්ධව කතා කරන නිසා. සූත්‍ර දේශනා දෙකේ නම් තමයි පඨම අක්ඛන්ති සූත්‍රය සහ ဒုတိ ය අක්ඛන්ති සූත්‍රය. පඨම කියලා කියන්නේ පළමු වන. ဒုတိ ය කියන්නේ දෙවන. එතකොට පළමු වන අක්ඛන්ති සූත්‍රය දෙවන අක්ඛන්ති සූත්‍රය. එහෙම තමයි මේ තේරුම් එන්නේ මේ සූත්‍ර දේශනා දෙකේ. දැන් මම ওই විදිහට මුල ඉඳලම මේ සූත්‍ර දේශනාව තියෙන තැන ඔය ඇත්තන්ට පැහැදිලි කරේ මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය ඔය ඇත්ත විතරක් නෙමේ ගොඩාක් දෙනෙක් මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. එතකොට ඒ ඕනෑම කෙනෙක්ට පුළුවන්කම තිබෙනවා නැවත මේ සූත්‍ර දේශනාව පරිශීලනය කරන්න අවශ්‍ය නම් දැන් හැමදෙනාම දන්නවා සූත්‍රයේ තියෙන්නේ කොතනද? සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ අක්කෝසක වර්ගයේ පඨම ဒုတိ ය අක්ඛන්ති සූත්‍ර. අපි මුලින්ම බලමු මොකද්ද මේ අක්ඛන්ති කියන වචනේ තේරුම. සාමාන්‍යයෙන් මම හිතනවා ඔය ඇත්තෝ හොඳටම අහලා තියෙන වචනයක් තමයි කන්ති කියන වචනය. කන්ති පාරමිතාව. ඊළඟට කන්තිවාදී ජාතකය. අපි ගාථාවක් අරන් බලුවොත් කන්ති පරමං තපෝ තිතික්ඛා ඔය විදිහට කන්ති කියන වචනය අපිට බොහෝ දුරට මේ ධර්මය තුල අහන්න ලැබෙනවා. කන්ති කියලා කියන්නේ ඉවසීම. කන්ති පරමං තපෝ තිතික්ඛා කියලා කිව්වේ ඉවසීම උතුම්ම තපසයි. ඊළඟට කන්ති පාරමිතාව කියලා ඉවසීම කියන නමින් පාරමිතාවක් තිබෙනවා. ඊළඟට ජාතක කතා පවා කාන්තිවාදී ඉවසීම සම්බන්ධව ජාතක කතා බව තිබෙනවා. එහෙමනම් කාන්ති කියන වචනේ තේරුම පැහැදිලි ඉවසීම. එතකොට මේ කාන්ති කියන වචනේ ඉස්සරහට අයන්නක් වැටිලා තියෙනවා. ඒත් එකම අල් කයන්නකුත් තියෙනවා. ඒක සාමාන්‍ය ව්‍යාකරණ රීතියක්. ඒ කියන්නේ තියෙන අකුර වගේම තව අකුරක් එතෙන්ට එන එක. ඒ හරුණාම අමුසියෙන් සිද්ධ වෙලා තියෙන අයන්නක් වැඩි වෙලා තියෙනවා. එතකොට කාන්ති කියන එක අක්කාන්ති වෙලා තියෙනවා. අයන්නක් දාන්නේ ප්‍රධාන වචනේ ප්‍රධාන වචනයට විරුද්ධ අර්ථය දෙන්න. එතකොට කාන්ති කියන්නේ ඉවසීම නම් අක්කාන්ති කියලා කියන්නේ නොයවසීම. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි වචනයක් දන්නවා අන්ත. අන්තය කියන්නේ මොකද්ද? කෙලවර. අන්තය කියන්නේ කෙලවර. එතකොට ඒකට අපි විරුද්ධාර්ථය දෙන්න අයන්නක් එකතු කරනවා අනන්තය කියලා. එතකොට ඒ කියන්නේ කෙලවරක් නෑ කියන එක. දැන් සුර කියන එකේ අනිත් පැත්ත අසුර. අන්න ඒ වගේ හන්ති කියන එකේ අනිත් පැත්ත තමයි අක්හන්ති. කන්ති කියලා කියන්නේ ඉවසීම, අක්ඛන්ති කියන්නේ නොඉවසීම. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් තමයි මේ සූත්‍ර දේශනා දෙකම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. පංචමේ භික්කවේ ආදීනවා අක්ඛන්තියා භික්ඛවේ මහණෙනි අක්ඛන්තියා ඒ කියන්නේ නොයවසීමෙහි පංචමේ ආදීනවා ඒ කියන්නේ ආදීනව පහක් තියෙනවා සාමාන්‍ය ආදීනව කියන වචනේ පාවිච්චි කරන්නේ අපි අකමැති පැත්තට උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි නරක වැඩක් කළොත් එහෙම ඒකෙන් අපිට යම් විපාකයක් ලැබෙනවා. නරක වැඩක් කරලා ලැබෙන විපාක වලට අපි කියනවා ආදීනව. හොඳ වැඩක් කරාම විපාක ලැබෙනවා. හොඳ වැඩක් කරලා ලැබෙන විපාක වලට අපි කියනවා ආනිසංස. ආදීනව ආනිසංස. දෙකෙන්ම ප්‍රකාශ කරන්නේ ලැබෙන ප්‍රතිඵල සම්බන්ධව. එතකොට හොඳ වැඩක් කළා ලැබෙන ප්‍රතිඵලය ආනිසංස නරක වැඩක් කළා ලැබෙන ප්‍රතිඵලය ආදීනව. දැන් මෙතන සඳහන් කරන්නේ නොයිවසීමේ ආදීනව. ඉවසන්න බෑ කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. අන්න එහෙමනම් ඒකට ලැබෙන ප්‍රතිඵල හැටියට බුදුජානන් වහන්සේ ආදීනව පහක් පෙන්වනවා. ඊළඟට ဒုတိ ය අක්ඛන්ති සූත්‍රයට අපි ගිහිල්ලා බැලුවොත් එහෙම එතනත් බුදුහාමුදුරෝ මේ විදියටම නොයවසීමේ ආදීනව පහක් පෙන්වනවා. එතන පෙන්වන ආදීනව පහේ මේ පළමු සූත්‍රයේ පෙන්වන ආදීනව තුනක් එහින් පිටින්ම තියෙනවා. එහෙම බැලුවාම පළමු සූත්‍රයට වඩා දෙවන සූත්‍රයේ අලුතෙන් වෙනස් වෙලා තියෙන්නේ ආදීනව දෙකක් ගැන බුදුහාඳුර අලුතෙන් ප්‍රකාශ කරනවා. ඇයි දෙකක් ගැන කියලා අපි කියන්නේ එතන තියෙන කාරණා තුනක්ම පළමු සූත්‍රයේ තියෙන නිසා. එතකොට මේ සූත්‍ර දෙකේම සම්පින්දණය ගත්තාම ආදීනව කීයක් ගැන කියනවද? ආදීනව 7යි. පළමු සූත්‍රයේ 5 සහ දෙවෙනි සූත්‍රයෙන් අපි ගන්න කාරණා දෙක. එතකොට ඔන්න සමස්තයක් හැටියට අපි මේ ධර්මදේශනාවට ප්‍රවේශයක් ලබා ගන්නවා නම් අපි මතක තියාගන්න ඕනේ මෙහෙමයි. නොයිවසීම පිළිබඳ කරුණු හතක් මේ සූත්‍ර දෙක ඇසුරින් පෙන්වා දෙනවා. කරුණු හතක්. එතකොට කරුණු හතක් කියලා කිව්වම අපි හිතන්න හොඳ නෑ මේ ධර්මකාරණා හතක් තියෙන සූත්‍රයක් කියලා. තියෙන්නේ එක සූත්‍රයක තියෙන පහයි අනිත් සූත්‍රෙත් පහයි. ඒ නිසා තමයි පංචක නිපාතයට අයිති වෙන්නේ. අපි බලමු බුදුහාමුදුරු කොහොමද මේ ආදීනව පැහැදිලි කරන්නේ? බුදුරජාන් වහන්සේ ආදීනව පැහැදිලි කරනවත් එක්කම ඉවසීමේ ඊට අදාළ ආනිසංශයක් පැහැදිලි කරනවා. ඒක තමයි බොහොම වැදගත්ම දේ. අපි මුලින්ම දැනගන්නවා යම් කිසි දෙයක තියෙන නරක පැත්ත, නරක ප්‍රතිඵලය. ඊට පස්සේ ඒ දෙයින් වැළකී සිටීම තුළින් අපිට ලැබෙන හොඳ ප්‍රතිඵලයක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට තමයි අපිට ඒ දේ ක්‍රියාත්මක කරන්නයි දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම <clears throat> කවුරු හරි අපි කවුරු හරි කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතනවා. එතකොට මේ ව්‍යාපාරය තව තවත් දියුණු කරගන්න එහෙම නැත්නම් මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න සාර්ථක කරගන්න මට ධෛර්යයක් ලැබෙනවා ඒ ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන අවබෝධයක් ඇති කරගත්තොත් මේ ව්‍යාපාරය මෙහෙම එකක් මේකෙන් මට ගොඩාක් උපයා ගන්න පුළුවන් මේකෙන් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කොයි විදිහට ඔය විදිහට අර ව්‍යාපාරයේ තියෙන ප්‍රතිඵල ගැන හිතනකොට මට තව තවත් කැප වෙලා උනන්දු වෙලා මහන්සි වෙලා මේ ව්‍යාපාරය දියුණු කරන්න හිතෙනවනේ දැන් අපි ව්‍යාපාරයක් කරනව නම් ඒකෙන් මොනවද ලැබෙන ප්‍රතිලාභ කියලා කිසිම අවබෝධයක් නැතුව ඒක අපි එච්චර උමනාවෙන් කරන්නේ අන්න ඒ වගේ මේ සූත්‍රය තුළ බුදුහාමුදුරුව නොයිවසීමේ ආදීනව පෙන්නනවා වගේම ඉවසීම පුරුදු කළ යුතුයි කියන දෙයට අපව උනන්දු කරවීමක් සිටියට ඉවසීමේ ආනිසංසත් පෙන්නවා. අපි බලමු පළවෙනි කාරණාව බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝ ඒක මම හිතනවා මේ pāli වාක්‍ය මම මේ pāli වාක්‍යයක් එක්කම ප්‍රකාශ කරන්නේ. එතකොට මේ අහන දේවල් ගැන ඔය ඇත්තන්ට හොඳ විශ්වසනීයත්වයක් තිබෙනවා. සාමාන්‍යයෙන් ධර්ම දේශනාවලදී කලාතුරකින් අපිට අහන්න ලැබෙනවනේ වැරදි නිර්වචන වැරදි Tamanට හිතන දේවල් ප්‍රකාශ කරන යම් යම් දේශනායමක් අහන්න ලැබෙනවනේ ඒ නිසා මම හිතනවා හොඳ විශ්වසනීයත්වයකින් ඔයත්තන්ට අහන්න පුළුවන් මේ බුදුහාඳුරු දේශනා කරපු pāli වාක්‍ය pāli පාඨත් එක්කම මේ කාරණා තේරුම් ගන්නකොට. එතකොට මේ pāli වාක්‍යත් එක්කම අපිට එන අදහසක් සාමාන්‍යයෙන් ඔයත්තු මේ සූත්‍ර දේශනායම නිතර අහපු අහන පිරිසක් වෙන්නේ නැතිනේ. ඒ නිසා බහුනෝ ජනස්ස අප්පියෝ හෝති අමනාපෝ. බහුනෝ ජනස්ස ඒ කියන්නේ බොහෝ දෙනාට බොහෝ ජනයාට අප්පියෝ හෝති අමනාපෝ අප්‍රිය පුද්ගලයෙක් එහෙම නැත්නම් බොහෝ දෙනා අපිට කැමති නෑ මේ නොයවසීමේ ආදීනව පළවෙනි කාරණාව ඒ කියන්නේ මේ සමාජය තුල ජීවත් වෙනකොට අපි කිසිම දෙයක් ඉවසන්නේ නැත්තම් නොයවසීමෙන් බොහොම දරුණු විදියට හැසිරෙනවා නම් යම් පිරිසක් ඉදිරියේ කියමු මේ වගේ තැනක කියලා කියමු එතකොට මේ නොයවසීම තුලින් එහෙම නැත්නම් මගේ ඒ පහත් හැසිරීම තුලින් මේ හැම දිනාම මං ගැන අප්‍රසාදයක් ඇති කරගන්නවා උදාහරණයක් හැටියට මේ වෙලාවේ බණ කියන මම නොයවසීමෙන් හැසිරුණොත් ඒ මගේ පහත් හැසිරීම ඔය ඇත්තන්ගේ හැම දෙනාගේම හිත්වලට දැනෙනවා. ඊට පස්සේ ඔය ඇත්ත ඉදිරියේ මම තවදුරටත් කවුද? ඔය ඇත්තන්ට අප්‍රිය පුද්ගලයෙක්. ඔය ඇත්තන්ගේ හිතේ කිසිම මනාපයක් ඒ කියන්නේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මං ගැන. මොකද මගේ හැසිරීම. එතකොට මේ මේ වගේ පොඩි තැනක ඒ වගේ තමයි සමාජයේ ඕනෑම තැනක කාර්යාලය වෙන්න පුළුවන් ඊළඟට මහා පාර වෙන්න පුළුවන් ඕනම තැනක. අපේ නොයවසීම අපිව සමාජයේ අප්‍රිය පුද්ගලයෙක් බවට පත් කරන්න හේතු වෙනවා පැහැදිලිවම. ඉතින් අපි කවුරුත් කැමති නැහැ සමාජයේ ඉදිරියේ එබඳු තත්වයකට පත් වෙන්න. අපි කවුරුත් කැමති නැහැ මිනිස්සු ඉස්සරහා එහෙම අප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙන්න. සමහරවිට අපි දන්නේ නැහැ සමාජයේ යම් යම් පිරිස් ඉදිරියේ ඔවුන්ව අපිව අප්‍රිය පුද්ගලයන් හැටියට කල්පනා කරනවද නැද්ද කියන දේ අපි දන්නේ නැහැ. අපි මෙහෙම මම යම් පිරිසක් ඉදිරියට එනවා. මම හිතනවා මම හිතාගෙන ඉන්නවා මේ අය මට හරි කැමතියි මේ අයට මං ගැන හිතේ මොකුත් ප්‍රශ්නයක් නැහැ කියන එක මම හිතාගෙන ඉන්නවා. හැබැයි වුණාට මම නොදන්න කතාව තමයි ඔයත් හැමෝටම මම අපේ පුද්ගලයෙක්. එහෙම නැත්නම් ඔයත්න්ගේ හිතවල කිසිම මනාපයක් කැමැත්තක් මංගෙන නැහැ. නමුත් මං සමහරවිට ඒක දන්නේ. අර ඒ වගේ දේවලුත් මේ සමාජයේ තියෙනවා. ඒ නිසා දැන් මෙතනින් අදහස් කරන්නේ ඉවසීම නොඉවසීම කියන කරුණු කාරණා දෙක විතරක්ම නෙමෙයි අපි සමාජයේ අප්‍රිය පුද්ගලයෝ බවට පත් වෙන්න සමාජයට අමනාප පුද්ගලයන් බවට පත්වන තවත් බොහෝ දේවල් මේ සමාජය තුළ තියෙනවා. මේකත් එක කාරණාවක්. මොකද සාමාන්‍යයෙන් මේ කියන ගුණය බොහෝ වෙලාවට අපි ගාව බොහොම අඩුවෙන් තියෙන ගුණයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉවසන්න ටිකක් අමාරුයි. අපි සාමාන්‍ය පොඩිම තැනකින් පටන් ගමු. දැන් අපි හිතමු වඳුරෙක් දැක්කොත් එහෙම අපේ ශරීරයේ ඉන්නවා මම කියන්නේ ඉවසගෙන ඕන දෙයක් කරගෙන යද්දෙන් කියලා ඉන්න කියන එක නෙමෙයි අපි මේ මధుරව එලවන වෙනුවට අපිට ඉවසීමක් නැතිකමට අපි මොකද කරන්නේ මధుරව මරනවා දැන් මම කියන්නේ මෙතන කොහෙත්ම මధుරවන්ට ඕන විදියකට ඇවිල්ලා ඕන දෙයක් කරගෙන යන්න කියන තැන නෙමෙයි මොකද අපිට ඒ වගේ ලෙඩ රෝග පවා හැදෙන්න පුළුවන්නේ. එතකොට අපි ඒවට හැම වෙලෙම විසඳුම් හොයාගෙන ඒ විසඳුම් අනුව ක්‍රියාත්මක වෙන්න ඕන එක වෙනම කතාවක්. හැබැයි බොහෝ වෙලාවට මధుරවේ විද්ධාම එක පාරට වෙන කේන්තියට ඉවස ගන්න බැරි කමට අපි මොකද කරන්නේ මధుරව මරනවා. ඒ නොයිවසීම. එතකොට දැන් ඉවසන්න ඕන තැන් තියෙනවා. ඒ වගේම නොයිවසීම එහෙම නොයවසන්න ඕන තැනුත් තියෙනවා. එතකොට දැන් මේ වගේ කාරණාවකදී අපි පැහැදිලිවම දන්නවා ප්‍රාණඝාතය. මදුරුවෙක් මැරුවත්, අලියෙක් මැරුවත් ඒක ප්‍රාණඝාතය. මිනිසෙක් මැරුවත් ඒක ප්‍රාණඝාතය. එතකොට අකුසලයක් කරන තැනක් උදා වුණොත්, ඒ කියන්නේ මට මොකක් හරි පවක් කරන්න අවස්ථාවක් ඉදිරියට හැදිලා ආවොත් එහෙම එතනදී මට පුළුවන් වෙන්න ඕන ඉවසන්න. මට බොරුවක් කියන්න හිතෙනවා. හැබැයි මම කොහොම හරි ඉවසන්න ඕනේ බොරුව නොකිය ඉන්න තැනට මම මගේ හිත හදා ගන්න ඕන. මට අවස්ථාවක් උදා වෙනවා සතෙක්ව මරන්න. මම කොහොම හරි ඉවසගෙන ඒ දේ හිතෙන් අයින් කරගන්න ඕන. සමහර වෙලාවට නොයිවසීම දැන් අපි හිතමු කවුරු හරි මට මොකක් හරි වචනයක් කියලා. ඒ වගේ වචනයක් කියනකොට අපිට ඒක ඉවසන්න අමාරුයිනේ. බොහෝ වෙලාවට අපි කරන්නේ ඒ කියපු වචනයටම හරියන්න තව වචනයක් කියනවා. කවුරු හරි මට ගැහුවොත් මමත් ගහන්න යනවා. මම කියන්නේ මේ කවුරු හරි අපිට ගහලා ගියොත් එහෙම මේ බලාගෙන ඉන්න තරමටම අපේ සිත් පාම දියුණු වෙලා නැහැ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එතෙන්ට දියුණු කරගන්න කියන එක. ඔය ජාතක කතා වගේ බැලුවහම බුදුරජාණන් වහන්සේ එහෙම ඉවසපු තැන් ඕන තරම් තියෙනවා. ඊළඟට ධර්මයේ තියෙන යම් යම් පැහැදිලි කිරීම් අරගෙන බැලුවහම එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බොහොම පහත් හැසිරීම් තියෙන හොරු දෙන්නෙක් අප ගාවට ඇවිල්ලා අර අපි කියන්නේ අර කීයක් බන්දි කීයත කියලා දෙන්නේ දෙපැත්තෙන් අදිමින් මේ එතකොට ඒ කියතක් ගෙනල්ලා මේ පහත් හැසිරීම කියන හොරු දෙන්න අපේ ශරීර අවයවයන් අත පය එකින් එක එකින් එක කපලා දානවා. එතකොට මට කොහෙත්ම ඉවසන්න පුළුවන් කමක් නැහෙනේ. මට එන්නෙම නොයිවසීමක්. මට එන්නෙම අර හොරු දෙන්න ගැන වෛරයක්, තරහක් එන්නේ. බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා එහෙම ඒ පහත් හැසිරීම් කියන හොරු දෙන්නා කියතෙන් ශරීර අවයවයන් එකින් එක එකින් එක කපද්දී උනත් ඒ හොරු දෙන්න ගැන මට එනවනම් කේන්තියක් වෛරයක් හිත නරක කරගන්නව නම් මම බුදුහාඳුර දේශනා කරන ඒ පුද්ගලයා මගේ අනුශාසනාව ඉක්මවන කෙනෙක්. ඒ කියන්නේ අර වගේ තැනකදී පවා ඉවසන්න පුළුවන් වෙන්න ඕන කියන දේ තමයි බුදුහාමුදුරෙතරින් කියුවේ. හැබැයි අපි දැන් මේ ඉන්න මානසික මට්ටමේ ඉඳලා අපිට එහෙම දෙයක් ගැන එකපාරට හිතන්න අමාරුයිනේ. එහෙමනම් අපි මෙතනින් ගන්න තියෙන පාඩම ආදර්ශය තමයි හැකි තරම් ඉවසන්න ඕන. අර සාමාන්‍යයෙන් ඔය ත්‍රිරෝද රතවල එහෙම ලස්සන මේ වාක්‍ය ඔයත් දැකලා තියෙන සමහර ඒවා තියෙන කිසිම තේරුමක් නැහැ. සමහර ඒවා තියෙන හරි ප්‍රයෝජනවත් ඒවා. ඒ අතර මම එකක් දැක්කා මේ ඉවසා ඉවසා බැරිම තැන එතනයි ඉවසිය යුතුයම තැන කියලා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් ඉවසනවා. පුළුවන් තරම් දරාගෙන ඉන්නවා. අන්තිම මොහොතේ නොඉවසීමක්. එහෙම නැත්නම් අර ඉවසීම ඉවසීමෙන් එහාට යනවා. එතකොට අර මෙච්චර වෙලා ගෙනාපු දේ මෙච්චර වෙලා අර ඉවසගෙන ආපෙකේ කිසිම තේරුමක් නෑ. ඒක හරියට ලින්දකට වැටිච්ච පුද්ගලයේ අමාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන් ගොඩට ඇවිල්ලා අන්තිම මොහොතේ ආයෙ ලින්දර වැටෙනවා වගේ වැඩක් නේ. ඒ නිසා ඉවසල ඉවසල බැහැයි කියලා හිතන තනක් තියෙනවා නම් අන්න එතන තමයි අනිවාර්යෙන් ඉවසන්න ඕන. ඉවසීමේ සීමාවක් තියෙනවා සීමාව පනිනවා වගේ ප්‍රකාශ අපි නිතර පාවිච්චි කරනවා. ඒ වුණාට ඉවසීමට සීමාවක් තියාගන්න නැතුව පුළුවන් තරම් ඉවසන්නයි ඕන. හැබැයි මෙහෙමයි. මේ ඉවසීම කියලා කියන්නේ මේ සමාජයේ හැම තැනකම තියෙන තියෙන ඕන දෙයක් නෙමෙයි නොඉවසිය යුතු තැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය ඇත්ත මොකක් හරි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒතර ඒ ව්‍යාපාරයට සේවකයෝ ඉන්නවා. සේවකයන්ට දන්වල තියෙන්නේ උදේ 8 වෙනකොට ආයතනයට එන්න. හැමදාම මේ සේවකයෝ 8:00යි 9:00යි ඒ වගේ ආයතනයට එන්නේ. එතකොට දැන් මේ හාමුදුරුවෝ බණට කියනවා ඉවසන්න කියලා. එහින්ද මේ ගැටිය කොයි වෙලේ ආවත් කමක් නැහැ කියලා අපි හිතන්න ඕනේ එතන ඒ වගේ තැන් දැන් දරුවෙක් වරදක් කරනවා. ඒක එපා එපා කියදී නැවත නැවත කරනවා. එතකොට ධර්මයේ තියෙන ඉවසන්න කියලා. ධර්මයේ එහෙම තිබුණයි කියලා මේ දරුවෝ ඕන තරම් වැරදි කරපුවායි කියලා අපි අහක බලාගෙන නෙමෙයි ඉන්න ඕන. ඒ වගේ ඉවසන්න ඕන තැන නැති තැන හොඳට තේරුම් ගන්නත් ඕනේ. ඊළඟට අපි දෙවෙනි කාරණාව බලමු. දැන් පළවෙනි කාරණාව තමයි බොහෝ දෙනාට අප්‍රිය අමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි වේර බහුලෝච හෝති. ඒ කියන්නේ වෛරය බහුලව පවතින හිත තුල වෛරය පවතින පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපේ මේ සාමාන්‍යයෙන් අපි උපතින්ම උපතේ සිටම අරගෙන බැලුවොත් එහෙම අපේ හිත හරිම පිරිසිදුයිනේ. දැන් කුඩා දරුවෙක් අරගෙන බැලුවොත් එහෙම ඒ අයගේ හිතවල නරක දේවල් අපිට එච්චර පේන්න දකින්න නෑනේ. එයාලට එච්චර නරක දේවල් හිතන්නත් බෑ. නරක දේවල් කියන්නත් බෑ. එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික වයසට එද්දි තමයි පොඩියට පොඩියට හරි නරක දේවල් ඉගෙන ගන්නෙ. නරක වචන කතා කරන් ඉගෙන ගන්නෙ. එතකොට එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික තරුණ වයසට එනකොට, මැදි වයසට එනකොට බොහෝ වෙලාවට හිත ගොඩාක් දුරට දූෂණය වෙලා ඒ කියන්නේ හිත නරක වෙලා හිතට නරක සිතුවිලි අනවශ්‍ය සිතුවිලි එනවා වැඩි. ඔය එන අනවශ්‍ය සිතුවිලි අතර හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට මූලික වශයෙන් එන ප්‍රධානම සිතුවිල්ලක් තමයි නැත්නම් ප්‍රධානම හැඟීමක් තමයි අනිත් පුද්ගලයන් සම්බන්ධව ඇතිවන කේන්තිය තරහව එතකොට ඒ තරහව හිතේ තියාගෙන ඉන්නකොට හරිම අමාරුයි ජීවත් වෙන්න. අපි මෙහෙම උදාහරණයක් හිතමු. දැන් මම යම්කිසි පුද්ගලයෙක්ට වෛර කරනවා. එතකොට මම ඒ පුද්ගලයා පාරේ කොයිද හරි දකිනවා. ඒ පුද්ගලයා දකිනකොටම මට හරියට සිනමා පටයක් වගේ ඒ පුද්ගලයා මට කරපු දේවල් කියපු දේවල් මට අපහාස කරපුවා නිඳා කරපුවා මං ගැන ප්‍රචාරය කරපුවා මට මං ගැන දොස් කියපුවා මේ හැම දෙයක්ම මට සිනමා පටයක් වගේ මැවිලා හිත ඇතුලේ හැදෙනවා හැබැයි මම ඒ පුද්ගලයාව අත්හරින්නේ මං ඒ පුද්ගලයාව යන යන තැනට අරන් යනවා බොහෝ වෙලාවක් තිස්සේ එනේ පුද්ගලයාව අරන් යන්නේ ඒ පුද්ගලයා නැමති සංකල්පය මගේ මනසේ තැම්පත් කරගෙන යන යන තැනට මං මේ මිනිස්සයා මෙහෙම හිටිය පාරේ මෙයා මට මෙහෙම කළා කියනවා මෙහෙම කළා කියනවා ගෙදරටත් අපි අරන් යනවා සමහරවිට ගෙදර ගියාම අපි කෙලින්ම ගෙට ඇතුල් වෙනකොටම කියනවනේ අන්න අර මිනිස්සයා හිටිය පාරේ කියලා අපි කියන්නේ ඒ අර පුද්ගලයා හිතේ තියාගෙන ගෙදරටත් යනවා අපි එතකොට දැන් ඔය විදියට පොඩ්ඩක් හාන්සි වෙන්න ඇඳට ගියාම ඕක මතක් වෙනවා. නාන වේලාවටත් ඕක මතක් වෙනවා. කෑම කන වේලාවටත් ඕක මතක් වෙන්න පුළුවන්. හැබැයි අර පාරේ හිටපු මම වෛර කරන පුද්ගලයා මේ ගැන දන්නේවත් නැහැ. එයා එයාගේ වැඩකට ආවා, වැඩේ ඉවර කරගන්න ඇති, එයා ගෙදර යන්න ඇති, හොඳට කෑම කනවා ඇති, නිදා ගන්නවා ඇති, නානවා ඇති. ඒ වුණාට මට මොකද වෙලා තියෙන්නේ? මම මේ පුද්ගලයා ඔළුවේ තියාගෙන හිතේ තියාගෙන කල්පනා කරනවා වෛර කරනවා හිත මුළු දවස පුරාම දූෂණය වෙලා හිත මුළු දවස පුරාම පහලට වැටිලා මනස සම්පූර්ණ විකෘති වෙලා ඒ නිසා මේ තරහව කියන එක අපේ හිතේ පවතින ප්‍රධානම අනවශ්‍යම සිතුවිල්ල. එතකොට නොයවසන පුද්ගලයා නිතරම වෛරය බහුල පුද්ගලයෙක් බවට පත් වෙනවා. වෛරය බහුල පුද්ගලයෙක්. දැන් ඔයත් මේ බණ අහමින් ඉන්න වෙලාවේ ඔයත් නිකමට හිතන්න ඔයත්ගේ තරහකාරයෙක්. දැන් සමහරවිට අද මතක් වෙලත් ඇතිනේ මේ කියද්දිම. දැන් ඔය පුද්ගලයා මතක් වුණොත් මොකද කරන්නේ? අපි ওই සිතුවිල්ල ඉක්මනටම අයින් කරන්න ඕන. අනවශ්‍ය සිතුවිල්ලක් අපේ හිතට ආවොත් එහෙම මේ අපි ඒක තියාගෙන පෝෂණය කරන්න අවශ්‍ය නැහැ. ඒ පෝෂණය කරන්න ගියාම තමයි අපිට වරදින්නේ. ඒ නිසා කරන්න ඕන ඉස්සෙල්ලම තේරුම් ගන්න මේක මේ මේ වෙලාවට කිසිම වැදගත්කමක් නැති සිතුවිල්ලක් මගේ හිතට ආවේ මේ. එහෙනම් මේක මට වැඩක් නෑ. දැඩිව තීරණය කරන්න මේක වැඩක් නෑමයි. නැතුව අර මේ අපි කියන්නේ මේ සමහර දේවල් තියෙනවනේ ඒ ගැන හිතනකොට දැන් අර තුවාලයක් වුණා සමහර වෙලාවට ඒක කහනකොට යම් සනීපයක් දැනෙනවනේ. නමුත් එහෙම කරන්න කරන්නේ තුවාලය තව වැඩි වෙනකන වෙන්නේ. ඒ වගේ මේ සමහර දේවල් අපි නිතර නිතර මතක් කර කර ඉන්නකොට ඒකෙත් යම් ආස්වාදයක් අපි විඳින අවස්ථාවක් තියෙනවා. හැබැයි එහි වැඩි හරියක්ම එහෙම නැත්නම් අවසානය තනිකරම දුකක්. ඒ නිසා වෛරය, තරහව මෙන්න මේ දේවල් අපේ හිතවල තියෙන නරකම අපිට ලොකුම බලපෑමක් කරන සිතුවිලි. නොයිවසීමේ දෙවෙනි ප්‍රතිඵලය තමයි වෛරය බහුල පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි ලුද්දෝච හෝති. ලුද්දෝ කියලා කියන්නේ රෞද්‍රය කියන එක. නොයවසීම පදනම් කරගෙන අපි මේ සමාජය තුළ බොහොම රෞද්‍ර පුද්ගලය බවට පත් වෙනවා. බොහොම දරුණු පුද්ගලය බවට පත් වෙනවා. සාමාන්‍ය දරුණු පුද්ගලයෙක් බවට පත් වුනහම ඒ කියන්නේ පොඩි දෙයකට කේන්ති යන අපි හිතමු දැන් බොහොම පොඩි දෙයක්. නමුත් ඒක හරිය ලොකුවට කල්පනා කරමින් අනිත් අයගෙන් පරිගන්න අනිත් අයට වද හිංසා පමුණුවන බොහොම දරදඬුකම් තියෙන, දලදඬුකම් තියෙන බොහොම මුරණ්ඩු ගති ලක්ෂණ වලින් යුක්තයි මේ සමාජය ඕන තරම් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයන්ට සමාජය තුල කොහෙත්ම මනාපයක් නැහැ. ඒ මේ සමාජය තුල කොහෙත්ම ඒ පුද්ගලයෝ ප්‍රේ පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා රෞද්‍ර පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒක එකාතකට අපේම විනාශය. හැම වෙලේම බුදුහාමුදුරේ ඒකනේ පැහැදිලි කරන්නේ කර්ණීයමෙත සූත්‍රයේ මුදු ගුණය කියලා. බොහොම මෘදු ගති ලක්ෂණ තියෙන පුද්ගලෙක්. ඊළඟට කොයි විදියට බුදුහාමුදුරු අප්පගබ්බෝ කියන වචනත් කියන්නේ ඒ වගේ දෙයක්. එතකොට රෞද්‍ර පුද්ගලයෙක් බවට පත් වෙනවා, දරුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා, නොයිවසීම පදනම් කරගෙන. ඊළඟට දැන් ඔය කාරණා එක්කම අපි හිතා ගන්න ඕනේ ඒකේ ආනිසංස පැත්ත. දැන් බොහෝ ජනයාට අප්‍රියමනාප වෙනෝ කිව්ව නොයවසීම හින්දා ඉවසීමෙන් ලැබෙන ඵලය තමයි බොහෝ දෙනාට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. නොයවසීමෙන් වෛරය බහුලව ගොඩනගෙනවා ඉවසීමෙන් වෙන්නේ එහෙම වෛරයක් ගොඩනගින්නේ නැහැ අපේ මනසේ ඊළඟට නොයවසීමෙන් රෞද්‍ර පුද්ගලයේ බවට පත් වෙනවා. ඉවසනකොට ඉවසීමෙන් රෞද්‍ර පුද්ගලයේ බවට පත් නොවි බොහෝම සැහැල්ලු සරල මෘදු පුද්ගලයේ බවට පත් වෙනවා. මෘදු මොළොක් ගති පැවතුම් සහිත පුද්ගලයේ බවට පත් වෙනවා. ඊළඟට හතරවෙනි කාරණාව තමයි වජ්ජ බහුලෝච. නොයවසීමේ ඊළඟ ආදීනවය තමයි වැරදි බහුල පුද්ගලයෙක් බවට පත් වෙනවා. නොයවසීම පදනම් කරගෙන යම්කිසි දැන් අපි හිතමු යම්කිසි සිදුවීමකින් දැන් අපි සරල උදාහරණයක් ගමු. දැන් මේ අතේ මදුරුවෙක් ඇවිල්ලා ඉන්නකොට අපිට නොයවසීමක්, ඒ කියන්නේ ඉවසන්න අමාරුයි. අපි නොයවසීම පදනම් කරගෙන මොකද කරන්නේ? මේ මදුරුව මරනවා. එතකොට එයා එතන වැරැද්දක් කළා. මොකද්ද? ප්‍රාණඝාතය. අන්න ඒක ඒක බොහොම සරල කාරණාවකින් මම පැහැදිලි කළේ ඒ වගේ නොයවසීම පදනම් කරගෙන අපි වැරදි කරන්න පෙළඹෙනවා මේ සමාජයේ. සමහර දේවල් ඉවස ගන්න බැරුණාම අපි සමහර මිනිස්සුන්ට ගිහිල්ලා බොහොම නරක විදිහට කතා කරනවා. සමහර ඉදිරියේ නරක විදිහට හැසිරෙනවා. ඊළඟට කෙනෙක්ට පහර දෙන්න අපි යනවා. සමහරට ඒ ප්‍රශ්නේ රණ්ඩු අඩදබර දුරදිග ගිහිල්ලා මහා විනාශ වලින් ඉවර වෙනවා. ඒ හින්දා නොයවසීම පදනම් කරගෙන වැරදි බහුල පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ඉවසීමෙන් වැරදි නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. වැරදි අඩු පුද්ගලයෙක් ඒ හරහා වැරදි නැති පුද්ගලයෙක් බවට ඊළඟට ඊළඟ කාරණාව තමයි විප්පටිසාරී විපිලිසර ස්වභාවය මේක හරිම වැදගත් කාරණාවක් නොයිවසීම නිසා අපි යම් යම් තීන්දු తీරන ගන්නවා. නොයිවසීමෙන් අපි යම් යම් ක්‍රියාමාර්ග වලට එළඹෙනවා. හැබැයි ජීවිතේ කවදා හරි දවසක අපි හිතමු අපිට ඇඟේ ශක්තිය තියෙන කාලේ අපි යම් යම් දේවල් වලට බය නැතුව ඉදිරිපත් වෙනවා, පෙළඹෙනවා, මේක හරිද මේක වැරදිද කියලා අපි හිතන්නේ පව් කරනවා, ආනඝාතයේ සොරකම් කිරීම වගේ දේවල් කරනවා බොරු කියලා කේලාම් කියලා මිනිස්සු අතර අසමගිය වගේ දේවල් ඇති කරනවා. ඒ අපේ ජීවිතේ ගැන අපි ඇත්තට හිතන්නේ නැති කාලයක. හැබැයි ජීවිතේ යම් කාලයක සැඳෑ සමය වෙන්න පුළුවන් අවුරුදු 60ක් 70ක් ගියාම වෙන්න පුළුවන් අර සිනමා පටයක වගේ අර දර්ශන ඔක්කොම අපේ මනසේ මැවිලා තියෙනවා මැවිලා පේනවා මම මෙහෙම කරලා තියෙනවා මම සත්තු කොච්චර මල්ලා තියේද මම මිනිසුන්ට කොච්චර වද දීලා තියනවද මම මිනිසුන්ගේ දේවල් කොච්චරනම් හොරකම් කළා තියෙනවද? මං කොච්චරනම් මිනිසුන්ට බොරු කියලා මිනිස්සු රවට්ටල මිනිස්සුගේ දේවල් අරගෙන තියෙනවද? මං කොච්චරනම් කේලම් කියලා මිනිස්සු අතර අසමගිකම් ඇති කරලා තියෙනවද? ඕවා හැම දෙයක්ම මනසට එනකොට මනසට දැනෙන පුදුමාකාර පසුතැවිල්ලක්. ඒක හරියට සාංකාවක් වගේ. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා මේවා මිනිස්සු අතෙන් වෙන දේවල්නේ කියලා කොහොම හරි අමාරුවෙන් හරි හිත අදිෂ්ඨානයක් ඇති කරගෙන දැන් අඟුලිමාල ආම්දුරගේ කතාව බැලුවොත් එහෙම අහිංසක හැටියට ඉන්නකොට මහා අපරාධ ගොඩක් කරා කියන්නේ මිනිස්සු මරලා ඇඟිලි කපාගෙන හැබැයි එහෙම කරපු කෙනා අන්තිමේදී රහතන් වහන්සේ නම බවටපත් වෙනවා පෙරගෙන ආපු පුණ්‍ය මහිමය පුණ්‍ය ශක්තියත් එක්කම හැබැයි හැමෝටම එහෙම වෙයිද කියන්නත් බෑනේ උදාහරණයක් විදිහට මම ඒ වගේ චරිතයක් නම් මටත් අර විදිහටම වෙයි කියලා මට කියන්න බෑ එහෙනම් ජීවිතයේ කවදා හරි දවසක කරපු කියපු දේවල් අපි ගත කරපු විදියවල් අපි ක්‍රියා කරපු විදිය වචන හසුරපු විදිය මේවා මතක් වෙන්න ගත්තාම හිතට එනවා ලොකු තැවීමක්. ඒ විපිලිසර භාවයේ තියෙන ප්‍රධානම බලපෑම තමයි හිතේ සමාධියවත් ඇති කරගන්න බෑ. ඒ තරම්ම මනසට බාධා කරන දෙයක් ඒ විපිලිසර ගතිය. මේවා මතක් වෙනකොට සංඛාවක්, ਸੰతాපයක් වගේ දේවල්. ඒතර සමාධිය ඒ සිත තුළ පිහිටන්නේ නැහැ කියන්නේ කොච්චරනම් මේ විපිලිසර ස්වභාවය මේ විප්‍රතිසාරී කියන කාරණාව අපේ මනසට බලපෑම් කරනවද? ඔයත් හිතලා බලන්න මේ ගතිය ඔයත්න්ටත් දැනෙන වෙලාවල් ඕන තරම් ඇති සමහර අවස්ථාවලදී. සමහර වෙලාවට අපි ඉක්මන් වෙලා යම් යම් පිරිස්සට යම් පුද්ගලයෙක්ට කතා කරන විදිය පහුවෙන්දට මගේ හිතට ලොකු ප්‍රශ්නයක්. එහි මං එහෙම කතා කරේ. මට එහෙම කතා නොකර ඉන්න තිබ්බනේ. මම ටිකක් කලබල වුණා වෙදී. මට තව ටිකක් ඉවසන්න තිබුණා. කොහොම දැන් අපි ඒ වෙලාවට ෂණිකව යම් දෙයක් කරනවා. ගහන්න හිතනොත් ගහනවා, කියන්න හිතනොත් වචනයක් කියනවා. ඒ කියන වචනේ බරක් පතලක් තේරුම් ගන්න නැතුව ආය අර පුද්ගලයාට මේ සමාජයේ මොහොන දෙන්න බැරි තැනටම අපි කතා කරනවා. ඒ ඒ හරහා අපේ චරිතේ සංගවිච්ච දේවල් පවා මතු කරලා පෙන්නනවා. ඒ කියන්නේ මම සමාජයේ ඉන්නේ හොඳ පුද්ගලයෙක් විදිහට නමුත් අර ප්‍රශ්නේ මොකද වෙන්නේ මමත් කවුද කියන එක මිනිස්සු දැනගන්නවා. ඔය වගේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉවසීමක් නැති කමෙන්. මම කියන්නේ මම කවුද කියන එක හංගන් ඉන්න කියන එක නෙවෙයි මම කියන්නේ ඒ තරම් විනාශයක් සිද්ධ වෙනවා. අවුෙන්දට හිතනවා මට අනේ ඇයි මං එහෙම කරේ. එතකොට දැනෙන හැඟීම පොඩ්ඩක් හිතලා බලන්න. ඒ මේ වචනයක් කිව්වා කියන එක විතරනේ එතකොට දැනෙන පසුතැවීම විපිලිසර ස්වභාවය කියන එක සාමාන්‍යයි. එහෙම නෙමෙයි. ජීවිත කාලයේ අවුරුදු 30 40ක් එක දිගට පව්කම් කරලා, පව් කරලා කරලා ජීවිතයේ අන්තිම කාලයට ආවන් පස්සේ ඒක කොහොම දැනෙනවද? මේ නොයවසීම මත කාට හරි බැන්නා වගේ නෙමෙයි ඒක. ඒක හරි සුළු දෙයක්. ඒ නිසා මේ විපිලිසර ස්වභාවය ඇති වෙනවා මේ නොයවසීමෙන්. ඒ කියන්නේ නොයවසීම තුලින් වැරදි වැඩියෙන් කරනවා වෛර බහුල පුද්ගලයෙක් වෙනවා රෞද්‍ර පුද්ගලයෙක් වෙනවා ඒ අරහම එකිනෙකට සම්බන්ධ වෙලා අන්තිමේදී අපිට ඉතුරු වෙන ප්‍රධානම බලපෑමක් තමයි මේ විපිලිසර ස්වභාවය ඊළඟට හයවෙනි කාරණාව ඒත් එකම අපි තේරුම් ගන්න ඕන හොඳට ඉවසන්න පුළුවන් නම් අපිට අර විපිලිසර ස්වභාවය ඒකට වචනයක් පාවිච්චි කරනවා අවිප්‍රතිසාරි. ඒ කියන්නේ විපිලිසර භාවයෙන් තොර වෙන්න පුළුවන් ඉවසීම. ඒක තමයි ආනිසංසය. ඊළඟට හයවෙනි කාරණාව තමයි සම්මූල් හෝ කාලං කරෝති. මේ නොයවසීම කියන කාරණාව මුල් කරගෙන වෛරය බහුල පුද්ගලයෙක්, රෞද්‍ර පුද්ගලයෙක්, වැරදි බහුල පුද්ගලයෙක්, ඕවැජියට ඊළඟට විපිලිසර ස්වභාවය ඔහුම ඇවිල්ලා බොහෝ ජනයාට අප්‍රිය පුද්ගලයෙක් කොහොම ඇවිල්ලා අන්තිමේදී මේ මනස තනිකරම විකෘති වෙච්ච මනසක්. ජීවිතේ අන්තිම තත්පරය ගැන මම කියන්නේ. එතකොට ඒ අන්තිම මොහොතේ සිහි කල්පනාව නැති පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කරපු දේවල් මතක් වෙලා කරපු දේවල් සිහිපත් වෙනවා. අන්තිමේදී සිහි කල්පනාව නැතුව සිහි මුලාවෙන් යාට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒකේ ආනිසංශය තමයි හොඳට සිහි කල්පනාවෙන් මරණය හොඳට මේ සතිමත් මරණයක් ළඟා කරගන්න පුළුවන් ඉවසීම තුලින්. සිහි කල්පනාවෙන් මරණයටපත් වෙද්දී අපිට ලැබෙන ලාභය මොකද්ද? දැන් ඕනතරම් ওই කතාවකුවත් අපි අහලා තියෙන්නේ මේ හොඳට පින් දහම් කරපු අය මරණාසන්න මොහොතේ පින් දහම් ගැන මතක් කරගෙන මරණයටපත් වෙනවා. ඊට පස්සේ අය සුගතියක උප්පත්තිය ලබනවා. අපි අහලා තියෙන බුදුහාමුදුරන් කාලේ ඌරු මරණ පුද්ගලයෙක් සම්බන්ධව චුන්ද සූකරික කියලා. ඒතකොට ඒ පුද්ගලයාගේ මරණය ගැන අපි අහලා තියෙනවා. අන්තිමේ සී කල්පනාවක් නැතුව කෑකෝ ගසමින් විලාප දෙමින් එහෙම තමයි ඔහුගේ මරණය සිද්ධ වුනේ. එතකොට එහෙම නැතුව අපිට අවශ්‍ය වෙන්නේ බොහෝම සාමකාමීව කාටවත් ඒ කියන්නේ Tamanට දුකක් නොදෙනෙන ඒ කියන්නේ ජීවිත කාලේ ආපස්සට හිතලා බැලුවම මම ජීවිතේ හොඳට ගත කරපු කෙනෙක් නේද කියන හැඟීමක් එක්ක මැරෙන්න පුළුවන් නම් ඒ තැනට එහෙම හිතන්න පුළුවන් මනසක් ගොඩනගා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් සිහි කල්පනාවෙන් යුක්ත වෙන්න පුළුවන් නම් අන්තිම මොහොතේ බණ ටිකක් හරි අහන්න අන්තිම මොහොතේ පිරිත් ටිකක් හරි අහන්න අන්තිම මොහොතේ බුදු පිළිමයක් දිහා හරි බලාගෙන ඉන්න අන්තිම මොහොතේ ත්‍රිපිටක පොත අධ්‍යයනහට බලාගෙන ඉන්න සී කල්පනාව තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඒ නිසා නොයවසීමේ ආදීනවය තමයි සිහි මුලාවෙන් මැරෙන එක. ඉවසීමේ ආංශංශය තමයි සිහි මුලා වෙන්නේ නැතුව සිහි කල්පනාවෙන් මරණයටපත් වෙන එක. ඊළඟට අන්තිම කාරණාව තමයි කායස්ස බේදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පජ්ජති මේ සියල්ලගෙන් ප්‍රතිඵලය තමයි මරණින් මතු දුගතිගාමී වීම අපාගත වීම. ඉතින් ඒක ගැන අමුචින් ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නැහැනේ. එතකොට ඉවසීමේ ආනිසංසය හැටියට අවසාන වශයෙන් දක්වනවා මරණින් මතු සුගතිගාමී වීම. ඉතින් ඔය තමයි කාරණා හත මේ සූත්‍ර දෙකෙන් තෝරගත්තු. ඉතින් මම හිතනවා මේ කාල වේලාවේ හැටියට අපිට කෙටියෙන් මේ ආදීනව ටික සහ ආනිසංස ටික දැනගන්න පුළුවන් වුණා. පළවෙනි කාරණාව තමයි බොහෝ දෙනාට අප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට වෛරය බහුල පුද්ගලයෙක්, ඊළඟට රෞද්‍ර පුද්ගලයෙක්, වැරදි බහුල පුද්ගලයෙක්, විපිලිසර ස්වභාවයෙන් යුක්ත පුද්ගලයෙක්, ඊළඟට හයවෙනි කාරණාව හැටියට සිහි මුලාවේ සිහි මුලාවෙන් මරණයටපත් වීම අන්තිම කාරණාව තමයි දුගතිගාමී වීම. ඉවසීමේ ආනිසංස තමයි ඔය හතේම අනිත් පැත්ත. ඒ නිසා ඉවසීම කියන එක බොහොම වැදගත් ගුණාංගයක් හැටියට කල්පනා කරලා අපි මේ ආනිසංශ ගැනත් හොඳට දැනගෙන ඒ වගේම ආදීනව ගැන ඒව ගැනත් හොඳට දැනගෙන පුළුවන් තරම් හොඳට Tamanට හැකි පමණින් හොඳට ඉවසීම පුරුදු කරන පිරිසක් බවට පත් වෙන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ ධර්ම දේශනාව මේ හැම දිනාටම උපකාරී වේවා කියන හැඟීමෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්න හැම දිනාම සාදුනාදයක් පවත්වන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම පින් ඊතනම් සඳහන් කළ මිය පල්ලෝ සපත් සියලුම ඥාති වූ අනුමෝදන් විත්වා කියන හැඟීමෙන් සාදු නාදයක් පවත්වන්න පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන හැඟීමෙන් සාදු නාදයක් පවත්වන්න අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්න මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් දහම් අප හැම දිනාටම උතුම් වූ නිවන් සුව පිණසම හේතු වාසනා වේවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහවත්නි එදා සම්මුතිකේ මෝවලින් ගලාගේ උතුම් වූ ලෝතර ශ්‍රී සත්‍යර්මය මෙදා බුදු පුත්මගෙන් පුරාහෝරාවක් අපි ශ්‍රවණය කළා. දේශනා පොත් අවධාන පින්වත් ස්වාමීන් වහන්සේ බම්බලපිටිය ශ්‍රී වජිනාරාම වාසී පූජනීය දේරතුගේ මහින්ද පින්වත් ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් ඔබ අප හැම දිනටම අර්ථයෙන් ධර්මයේ අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පත් වීම සැලසේවා